අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද 140 වෙනි අපේ භාවනා වැඩමුළුවේ දෙවෙනි දවසේ දෙවෙනි ධර්ම සාකච්ඡා නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සතිವಾರයේ ආරම්භ කරන විදිහට තරංගයන් ඉල්ලා සිටිනවා ස්වාමීන් වහන්සේ අද දින ලිඛිත ප්‍රශ්න 7ක් තියෙනවා තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්ස මම නිස්සරණ වනයේට ආදුනික වුවත් විපස්සනා භාවනාව පුරුදු කර ඇත්تمي. භාවනා පූර්වක් කෘත්‍ය ලෙස මාගේ ශාන්තිනායක බුදුරජාණන් වහන්සේගේත් උතුම් ධර්ම රත්නයත් ආර්ය මහා සංඝ රත්නයත් නමැද වරදක් ඇතොත් සමාව අයද පර්යංකයට වාඩි වෙමි. මම මූල කර්මස්ථානයේ වශයෙන් පිම්බීම හැකිලිම වඩමි. එයට අනුව ප්‍රථමයෙන් ආශ්වාසයට අනුකූලව දැනෙන උදරයේ පිම්බීම නිරීක්ෂණය කළෙමි. ඒ සමගම ප්‍රශ්වාසයට අදාළව උදරයේ හැකිලීමද දිගින් දිගට මෙනෙහි කළෙමි. පර්යංකයට වාඩි වූ අලුතම මට පිම්බීම හැකිලීම වාර කිහිපයක් අධ්‍යයනය කරන විට සිත වෙනතක දිව නැවත මෙහි පැමිණීමේ අරමුණ සිහියට නගා නැවත ඊතා ඉක්මනින් පිම්බීම හැකිලිම වෙත යොමු වන්නට හැකිවිය. මෙසේ කිහිප විටක් සිත වෙනතක ඇදී ගියත් පසුව සිත තැම්පත් වන බවක් දැනී ගියේ පිම්බීම හැකිලිම වෙතම හිත පවත්වා ගැනීමෙනි. පර්යංක භාවනාවේදී කය ඊතා ඍජුව තබාගත් විට වේදනා නොමැතිව සිටිය හැකි බව දැනුනි. සෑහෙන වේලාවකින් උදරයේ පිම්බීම හැකිලිම නිරීක්ෂණය කරන විට කයේ තද ස්වභාවයක් දැනී දෙයත් සහ කොන්දෙන් පහළ කය වෙන් වී ඇති බවක් දැනුනි. උදරයේ පිම්බීම හැකිලිම පමණක් ශරීරයට අයත් බව දැනුනි. මෙම අවස්ථාව නොසලකා එය දිගටම කරගෙන ගියමි. කිසිම අදහස් පහළ හෝ වේදනාවක් නොදැනුනි. එබැවින් දිගටම එම අවස්ථාවේ පසුවීමට හැකිවිය. සක්මන් භාවනාව මිහිදී পায় ඔසවනවා, ගෙන යනවා, තබනවා යන ආකාරයට මෙනෙහි කරමින් ඇවිදීම පටන් ගතිමි. পায় ඔසවා ගෙන යමින් නැවත බිම තබන විට තද වේදනා කිසිවක් ඇති නො වූ අතර පොළොවේහි රළු බව ස්පර්ශ වන විට හොඳින් දැනුනි. එක් පායක් පොළොවේහි ස්පර්ශ වූ පසු අනෙක් පාය එසවීමට එසවීම සිහියෙන්ම සිදුවිය. පියවර කිහිපයක් යන විට සිත විසිරී වෙනත් දේවල් සිහියට නැගුණි. එහෙත් ඊතා ඉක්මනින් පැමිණි කාරණාව සිහියට නංවා පියවර තැබීම කෙරෙහිම සිත යොමු කළෙමි. සිත ඔසවනවා, ගෙන යනවා යන අරමුණ වැඩි වේලාවක් රඳවා තබා ගැනීමට මාහට සක්මන් භාවනාවේදී පුළුවන් විය. එදිනෙදා වැඩ කටයුතු වලටද සතිය පිහිටුවීමට උත්සාහ ගතිමි. ආහාර ගන්නා විට ආහාර ද්‍රව්‍ය එකතු කර අනනවා යයිද එය පිටක් කොට මුඛය තුලට බහා ගන්නා විට ක්‍රමයෙන් කනවා සපනවා යයිද මෙනෙහි කළෙමි. ආහාර සපන විට ඇතිවීම ඇනීම නොකර ඒ ඒ අවස්ථාවේ සිහිය පිහිටුවීමි. දෛනික අනෙක් කටයුතු වලට වඩා මෙම කාර්යයේදී සතිය පිහිටුවිය හැකි විය. ගරු ස්වාමින් වහන්ස ඉහත විස්තර අනුව මාගේ භාවනා කිරීම නිවැරදි කර දෙනමින් ඉල්ලමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමි. මේක ලියවලා තියෙන පිළිවෙලත් හොඳයි. විස්තර තියෙන හැබැයි තුන් අවස්ථාවෙම අරමුණ හොඳට පිසුතු ලියලා තිනවා. විශේෂම කැම ගන්න වෙලාවේදී මෙනෙහි කළ ආකාරයත් හොඳට පිසුතු ලියලා තිනවා. නමුත් වැටහිච්ච දේ තුම් පොලේදීම බොහොම අඩු සැලකිල්ලකට ලක් වෙලා තියෙන්නේ. අර ඇවිදිනකොට විතරක් පොළොවේ පල්ලේ බිම තියෙනකොට තද වෙන ගතිය වැටෙනවා. කියලා කියලා තියෙන බොහොම ලේසයක්. එහෙම නැත්නම් හුස්ම ගන්නකොට ආශ්වාසයත් එක්ක උදරේ පිම්බෙනවා හැකිලෙනවා කියලා ලියලා තියෙනවා. නමුත් මේ වගේ මට්ටමකට ගියාට පස්සේ ඌට වැඩිය ගොඩාක් තොරතුරු අහුලන්න පුළුවන්. ඒ තොරතුරු අඩුකම නිසා මේ රචනයේ බොහොම කෙට්ටු වෙලා තියෙනවා. බොහොම මේ මේ කෙසඟයි. හොඳ ලස්සනට රාමුවක් හදලා තියෙනවා. හොඳ ලස්සන රාමුව තියෙනවා. නමුත් මෙච්චර ලස්සන ඒ වැඩේ කරගෙන ඉන්න ගමන් අර තොරතුරු අහුලන්න අහුලන්නේ නැති ගතිය නිසා හෝ අහුලාගත් තොරතුරු වාර්තාවට ඇතුළු නොකිරීම නිසා අර මේ තෙද ගතිය, රචනයේ තියෙන පිරිච්ච ගතිය, සම්පූර්ණ ගතිය නැතිලා තියෙනවා. ඉතින් ඒක ඒක කෙලින්ම බලපානවා භාවනාවට. මෙතෙන්ට යන්න පුළුවන් කෙනා මෙච්චර ලස්සන හම්බෙච්ච ලාදි මේ ඉල්ලමත් ගොඩ අරන් තියෙනවා, හොදලක් තියෙනවා, මණිකත්මත් වෙලා තියෙනවා, ඇහිඳලා නැහැ. ඉතින් ඔක්කොම ඊදා. බොහොම ලස්සනට වැඩේ යනවා. නමුත්තර අහුවෙච්ච මැනික අහුලගන්නේ නැහැ. ඒක නිසා මේ අතනින් පතරින් අහුලලා තියෙනවා. ඒක නිසා මට පේන්නේ ඒකේ අඩුපාඩුව තියෙනවා. ප්‍රශ්නයක් නෙවෙයි මේක අහලා තියෙන සාමාන්‍ය වார்த்தාවක් වார்த்தාව හොඳයි. නමුත් අරමුණ ලියන්න පුළුවන් නම් අරමුණ මෙනෙහි කරලා හරි කියන්න පුළුවන් නම් අරමුණ වැටහීම පිළිබඳව ඒ දෙකටමත් වැඩි කාලයක් යොදවලා වැඩිම තොරතුරු ගත දවසේ භාවනාව ලොකු පිම්මක් පනින්න පුළුවන් බවට බලාපොරොත්තු පහල කරන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්ස මාගේ මූල කර්මස්ථානයේ ආනාපාන සති භාවනාවයි පර්යංකයේදී ප්‍රථමයෙන් කයට සිහිය පිහිටුවා ඉරියව්ව ගැන අවධානය යොමු කර ඉන් අනතුරුව ආශ්වාස ප්‍රස්වාසය ගැන අවධානය යොමු කරමි එවිට හුස්ම ඇතුල්වීම නාසයේ අග්‍රයට දැනෙන අතර එය බොහෝ විට එක් නාස් අග්‍රයකට පමණක් දැනේ. ආශ්වාසයේ දැනෙනුයේ පෙනහළු උරස් කුහරය උදරය යන ස්ථානවල සිදුවන වෙනස්කම් ලෙස වන අතර ප්‍රශ්වාසයේදී ඒවා හැකිලෙන ලෙසට දැනේ. මෙසේ පැය භාගයක් පමණ ගතවන විට වාතය ඇතුල්වීම නොදැනී යන අතර අනෙක් ස්ථානවල ඊතා සුළු වෙනසකින් ආශ්වාස ප්‍රශ්වාසයේ හඳුනාගත හැකි වේ. මෙසේ පැය එකක් පමණ කාලයක් භාවනාවේ යෙදිය හැකිය. එම කර්මස්ථානය ඉන් ඉදිරියට දියුණු කරගන්නා අන්දම පහදා දෙනමින් ඉල්ලා සිටිමි. සක්මන් භාවනාවේදී මුලින්ම වම දකුණ ලෙසද පසුව ඔසවනවා ගෙන යනවා තබනවා ලෙසද සිහි කරමි. එම අරමුණේ සිත මනාව පිහිටන අතර සිතේ විසිරීමක්ද එතරම් නැත. එම භාවනාවේ ඉදිරි පියවර ලෙස කළ යුතු දේද පහදා දෙන ලෙස ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේකේ මේ පෙර ලකුණු පෙරමග ලකුණු පහළලා තියෙන පරියංක භාවනා විස්තරේ ඒකෙදි කියලා තියෙනවා මේ හුස්මත් එක්ක උදර කුරේ උර කුරේ ඇති වෙන පිම්බෙන ලකුණු සහ හැකිලෙන ලකුණු විස්තර නම් මදි නමුත් ඊට පස්සේ ඒ විස්තර නැත්නම් ඒ ආනපානයේ තියෙන මේ ගොරෝසු ලකුණු එන්නේ සිවුම් වෙන බවක් නිරීක්ෂණය කළා තියෙනවා. වැඩි ලකුණු ප්‍රමාණයක් මේ පිම්බීම හැකිලිමේදී නෙමෙයි මේක නම් අරන් තියෙන ආනපානේ වැඩි ලකුණු ප්‍රමාණයක් බැලුවා නම් මේ වෙනස් වීම බොහොම ශීඝ්‍රයෙන් පේනවා. බැලුවේ එක ලකුණයි නම් එයාට වෙනස් වීම දැක් ගන්න ගොඩක් කල් යනවා. ඒ නිසා අරමුණ මුඳුන්පත් වෙච්ච වෙලාවේ ඒකේ පැතිකඩ රාශියක් දැක් ගත්තොත් ඒ පැතිකඩ රාශිය වැඩි වෙන්න වැඩි වෙන්න අරමුණ සජීවීව ආසන්න උත්සන්නව පේනවා. එතකොට අරමුණ බලානින් දැද්දී වෙනස් වීම වෙන හැටි ඇතිව නැතිව යන හැටි අනිත්‍යතාවයට ලක් වෙන හැටි දැනගන්න පුළුවන්. ඉතින් අර ලේඩ කපුට වැල කන්න වගේ ඔහේ පේනවට බලන්න හිටියොත් කිසිම දෙයක් දැක් ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ වගේ අරමුණ ඉදිරිපත් වෙච්ච වෙලාවේ ලකුණු ගොඩක් බලන්න, පැතිකඩ රාශියක් බලන්න, ආසන්න කළ බලන්න, උත්සන්න කළ බලන්න. ඊට පස්සේ මේ වෙනස් වීම දකින්නකොට අපි බමුණු පරමාර්ථයේම භාවනා පරමාර්ථයේම මේ වෙනස් වීම දක්වන එක අස්පනා අපිට දකින්න ඕන. ඉතින් මේ වෙනස් වීමන හුඟ දෙනෙක් විරුද්ධ වෙනවා. මේ ලියුම එහෙම නතටහන් වෙලා නැහැ. මේ සිවුම් වෙන බවක් දක්වලා තියෙනවා. ගුරුසුර තිබුණේක. ඉතින් මේක දිගේ දිගට ඉස්සරහට ගියොත් ওই සිවුම් භාවයේ අතිසිවුම් භාවයේ දක්වා වෙනස් වෙනවා. ඒ ආනාපාන සම්බන්ධයෙන් ලොකු ස්වාමීන් වහන්සේ වචන තුනක් පොතේ සඳහන් කරන ඕලාරික සුකුම සුකුමතර කියලා. ඕලාරික කියලා කියන්නේ අර උදර උරස් කෝරේ පිම්බෙන වැකෙනා වගේ දැන ගොරෝසු තත්ත්වේ ඕදාරික කියලාත් කියනවා. ඊට පස්සේ ඒක එහෙම සියුම් වෙන්න ගන්නවා. ඒ සියුම් වීමත් එක්ක යෝගාවචරය බලාපොරොත්තු නැති දෙයක් වෙනවා. අර ඉස්සලා දැකපු ආස්වාද ප්‍රසවාසයේ වෙනස එන්නේ අඩු වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අතිසූක්ෂම වෙනකොට හුස්මක් තියෙනවද නැද්ද කියන්න බැරි තරම් ඔක්කොම සූක්ෂම අතිසූක්ෂම තත්ත්වයටපත් වෙනවා. අන්න ඒ ටික දවසකට එක පරියන්කදී හතර සැරයක් වෙනවා නම් බලන බලන වෙලාවේ ආනාපාන මේ විදියට වෙනස් වීම දකින්නවනම් විතරයි මේ දකින්න දේ අපේ හිත පිළිගන්නේ. එනද අපි දැන් මේක වැරදිලා සතිය කැඩිලා සමාධිය කැඩලා පිට බලපු නිසා මේ අරමුණ වෙනස් වෙන කියලා හිතනවා. ඒ මොකද ඒ තරම් නිත්‍ය සංඥාවෙන් අපි බලන්නේ. නමුත් මේක බලන බලන වෙලාවේ ශීඝ්‍ර වෙනස් වීමකට ලක් වෙනවා නම් හිත මේ අනිත්‍යතාවය මේ අනිත්‍ය ලක්ෂණය අස්පනා අපිට පිළිගන්න. ඉතින් ඒකේ මුල් ලක්ෂණ පහළ වෙලා තියෙනවා. නමුත් භාවනාව යන්නේ අර ලෙඩ කපුට වැල කන්නා වගේ. එහෙම බෑ වෙලාවට සීගන් සීගන් කියලා හොන්දට අප්‍රමාද වෙලා හොන්දට හිත උනන්දු කරවලා විස්තර බලන ගතිය තියෙන්නේ එන්නේ එන්නේ භාවනා හොඳට ඔපන ඔපනං වෙන ගතියක් එනවා. අන්නේ ඔපනං වෙන ගතිය වශයෙන් ඒ ගැඹුරු භාවට භාවනාවට අවශ්‍ය අඛණ්ඩ සතිය පැවැත්වීම වශයෙන් තාම මදි වීරිය ශක්තිය. තාම මදි ධෛර්යය. ඒ නිසා අනිදාස ලෑස්තිලා යන්නේ මට්ටමට භාවනා වෙනකොට අතරමඟ මේක සීතල වෙන්න දෙන්නේ නැතුව හොඳට ළඟ ළඟ ළඟ ළඟ දක්ෂව මෙනෙහි කරලා එහෙම නැත්නම් සමීපව හිත පැවැත්වීමෙන් ඒ අරමුණක වෙනස් වෙන ස්වභාවය බලාපොරොත්තු නැත්නම් අනුග්‍රහ කරන සුළුව නැත්නම් ඒකට ලෑස්ති වෙලා ඉදිරියට යන්න අවශ්‍ය ශක්තිය මුදා හරින්න පාරණ ලෑස්ති දැන් යන්න ගමන ලෑස්ති තමන්ගේ අනුග්‍රහය විතරයි අවශ්‍ය කරලා තියෙන්නේ ඕක පස්සේ පරියන්කේ විතර නෙවෙයි සක්මනීදිත් පෙන්ඩ ඉඳ තියෙනවා 23වෙනි ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්ස පර්යංක භාවනාව පිම්බීම හැකිලිම ලෙස උදරය සමවන්න පර්යංක භාවනාව පිම්බීම හැකිලිම ලෙස උදරය දෙස බලා සිටින විට එය සියුම් වී ගොස් නොදැනී යයි. ඒ අතරතුර කටට විනාඩි 10න් 10ට මෙන් කෙල උනන ගතියක්ද දැනේ. උගුරට ඉහළ සිට සෙම ගලා එන බව දැනේ. හුස්ම රැල්ල නොදැනී ගිය පසු බාහිරින් ශබ්දයක් ඇසුණ කල ඇඟට ඉඳිකටු අනිනවාසේ නැතහොත් කරන්ට් වදිනවා වාගේ එය ශරීරයේ දුවන ගතියක් දැනේ. ළඟින් කවුරුන් හෝ යන විට ඇඟේ උතුරු සලුව හෝ ඇඳුම මගේ ඇඟේ ගෑවුන විටද එම ගතිය දැනි. මෙසේ පර්යංකයේ සිටිනා විට හුස්ම රැල්ල සියුම් වී ගියද ශරීරය නොදැනී යාමක් වූයේ නැත. ශරීරයේ කකුලේ බත්කෙන් දා තුල වැලමිට තුල මුහුණේ මාංශ පේශි නටන බවක් වරින් වර දැනේ. ඒ මොහොත වන විටද ශරීරය නොදැනී ගොස් නැත. තව දුරටත් එම දැනීම් දෙස බලාගෙන සිටිනා විට නැවත හුස්ම රැල්ල ප්‍රකට වේ. මාගේ භාවනාව කරන ආකාරය සම්බන්ධව මට අවවාදයක් ලබා දෙන සේක්වා. ඔබ වහන්සේට නිර්වාණ ධාතුව සුවසේම අවබෝධ වේවා. මේකෙදී අපිට වචනයක් හඳුනා දෙන්න වෙනවා. ඒක ලොකු ස්වාමීන් වහන්සේ නිර්මාණය කරපු එකක් නෙවෙයි පාවිච්චි කරපු එකක්. මේ භාවනා කරගෙන යනකොට සතිය එක දිගට පවතිනකොට හිත ප්‍රනීත වෙන්න පටන් ගන්නවා. ඒතකොට මේ ඇඟේ පුංචි පුංචි තිබිච්ච දැනීම් විශාල වෙලා පේන්න පටන් ගන්නවා. අයි මේ පේන්න පටන් අරගන්න එක සත්පුරුෂයා සද්ධර්මයේ අහපු එකනා මේ භාවනාවේ දියුණුවක් වශයෙන් සලකන එක බුදුරජාන් වහන්සේ සඳහන් කරන්නේ තුවාලයක් බෙහෙත් දාන්න ඉස්සලා තුවාලෙන් වනමුකේ පාදපුවාම තුවාලේ මුණත පාදපුවා රිදෙන වැඩි. ඊට පස්සේ තමයි බෙහෙත් අහන්නේ ඒකට. අර චීන හොබර පිටින් කොච්චර බෙහෙත් දැම්මත් බෙහෙත් අහන්නේ නැහැ නිසා සාමාන්‍යයෙන් කරන්නේ වනමුකේ පාදනවා. පෑදුවට පස්සේ බෙහෙත් අහනවා වැඩි. ඒ වගේ තමයි සතිය දිනුනෙන්න දිනුනෙන්න පාදන ලද වනමුකයක් වගේ වෙනවා. ඇඟ හැමතැනම මේ ළඟින් කවුරු හරි ගියත් ඇඟෙන් නිකන් අමුතු ආවේශයක් එනවා වගේ කරන්ට් එකක් වදිනවා වගේ එහෙම නැත්නම් ඉදිකටු දුවනවා වගේ සීත බබුළු උණුසුම් බබුළු දඟලනවා වගේ මස් පිටු තනි තනියම නලියන්න පටන් ගන්නවා වගේ පේනවා. ඉතින් මේක සත්‍ය ප්‍රනීත වීමක් අපිච්චර්මය සංවේදී භාවය වැඩිවීමක් කියලා හොඳට තේරුම් අරගෙන ගියොත් මේක ශරීරය නෙවෙයි. මේකට ශරීරය කියන්න බෑ. ඉතින් ඒත් කියනවා මෙයා දෙසරයක් කියනවා මට ශරීරෙ නොපෙනී ගියේ නෑ කියලා. මොනවත් නොපෙනී යන්න හිතන්න එපා. නොපෙනී යන්න හිතනවනම් ද්වේෂය. නොපෙනී යන එක වෙන්න ඉඩ තියෙනවා. ඒක අපිට ඉල්ලන්න බෑ. හැබැයි ශරීරය කියන එක දැන් පේන්න තියෙන්නේ නිකන් හුළඟේ එල්ලපු නිකන් වොලිබෝල් net එකක් වගේ. හුළඟට එහාට පැද්දෙනවා මෙහාට පැද්දෙනවා. හැබැයි හරහා පේනවා. ඇහිදල් තියෙනවා. ඉතින් ශරීරය කියන එක අන්තිමට යනවා තැනකට මේ මම මේ මම නොවේ කියන සීමාවක් නැතුව යනවා. දැන් මේක ඉන ඇත් එක වහනකොට අපි දන්නවනේ මේ පිරමීඩයක හැඩයට මේ ඇතුලේ මම පිට මම නෙවෙයි. ඒක බුදුජානහන්සේ උද්දම් පාදතල අදෝකේසමත්තක තචපරියන්තං පූරන් නානප්පකාර අසුචිනෝ පච්චවෙක්කති කියලා කෙස්වලින් යට පාතලයෙන් උඩ හැම පිරිකෙවකට ඇත්තා වූ මේ දිසිස්කුණපේ මම කියාගන්න කියලා. අතෙන් ගියාට පස්සේ කුණ පෙඩන් තේරෙනවා. හැබැයි අර වගේ ප්‍රසිද්ධ සීමාවක් නැහැ. ඒ සීමා නැති වෙන්නේ ඇහිදැල් වෙලා. ඇහිදැල් වුණාට පස්සේ ශරීරේ නැතිවීමක් වෙන්නේ විපරිණාම වෙනවා. තිබුණ එක පතුරු ගහලා පෙන්නනවා. තියෙනක විසිතුරු කරලා පෙන්නනවා. ඒක නිසා ඒ විපරිණාමයට ඉඩ තියන්න මේ දේවල් නැතිවීම වෙන්නේ නැහැ. නැතිවුනේ තියෙන එක වෙන දෙයක් පාටපත් වීම වෙන්නේ. ඒ නිසා ඔය යන ක්‍රමය හොඳයි. ඒ නිසා ඔయిత වැඩිය හරි සංවේදී වෙන්න පටන් ගන්නවා. ඉඳපු ගමන් පොඩි සද්දකරුණත් හේනියක් ගැහුවගේ බය වෙලා ගැස්සිලා අවදි වෙනවා සමහර මේ වගේ උස ආසනයක වාඩි වෙලා ඉඳලා උස්සලම් බිම දාන පොඩි වෙනසක් ඇති වෙච්ච ගමන් උස්සලම් බිම දාන තව සමහරුන්ට මේ සම්පූර්ණ කඳ පල්ලයට හරවලා ආපවක් කරනවා වගේ කරකවන්න පටන් ගන්නවා සම්පූර්ණ ඇඟ ව්‍යායාම කරවන්න ගන්නවා ප්‍රසිද්ධිය භාවනා කරන්න බැරි තරම් වෙනවා ඇඟ වෙවුලන්න ගන්නවා, සහලනවා, ඇද වෙනවා, බෙල්ල තාකුවේ දාගන්න යනවා. নানা ප්‍රකාර දේවල් එනවා. ඉතින් ඒ අර ශාරීරිය පිළිබඳව තිබුණු මේ අපේ අර මම මෙහෙම හැඩයක් කියන එක දිය කරලා අරිනවා. එතකොට නැතිවීම ප්‍රාර්ථනා කරන්න එපා අත්කිලමතාන යෝගයට යනවා. අනේ මගේ ශරීරෙ වෙච්ච දේ කියලා ප්‍රේම කෙරුවොත් කාමසුකල්ලි කාණ යෝගයට යනවා. ওই දෙකට යන්නේ නැතුව භාවනා කරනකොට තමන්ගේ ශරීරයේම විපරිණාමයට ලක් වෙන හැටි බල බල යන්න ඕන. ඒ තාම මේ රූපස්කන්ධයත් එක්ක දෙල්ලම යන්නේ නැත්නම් මේ පංච උපාදානස්කන්ධයේ රූපස්කන්ධයත් එක්ක. ඒකේ විපරිණාමයන්ට උඩ දීලා ඒකට හිත සකස් කරගන්න බැරි නම් වේදනාස්කන්ධය පිළිබඳව තාම සුසුකම් ලබන්නේ නැහැ. අපි ඒ තරම් මේ කයට ආදරය කරනවා. ජීවිතයට ආස කරනවා. ඒක නිසා කය කියන්නේ විසිරිච්ච දෙයක්. පතුරු ගහලා බලන දෙයක්. හරහා බලන්න පුළුවන් දෙයක් තරමට යන්නයි ඔය ලෑස්තිලා තියෙන්නේ. ඕකට යන්න නැතිවීමක් අපේක්ෂා කරන්න එපා. තියෙන දේ වෙනස් වෙන බවට හරහා බලන්න පුළුවන් තරමට විනිවිද බලන්න පුළුවන් තරමටපත් වීමයි වෙලා තියෙන්නේ. අන්න ඒකට හිත හදාන ගියොත් ඒක තමයි කමඨාන් සුද්ධ කිරීම වශයෙන් දෙන්න පුළුවන් උපදේශය. ප්‍රශ්න අංක 4 ගෞරවනීය ස්වාමින් වහන්සේ මම භාවනාවට ආධුනික අයෙක්මි. මා ආනාපාන සති භාවනාවේ යෙදෙන විට හුස්ම නාස් විවරයේ බිත්තියේ ගැටී යනවා දැනෙන අතර පිට කිරීමේදී හුස්ම උඩුතොල උඩ ප්‍රදේශයේ උණුසුමට ගැටෙනවා හොඳින් දැනේ. එහෙත් හුස්ම වාර 5ක් පමණ හොඳින් ගැනීමෙන් පසු හිත අතීත හෝ අනාගත අරමුණකට යන අතර සමහර අවස්ථාවල යම්කිසි දෙයක් හෝ පුද්ගලයෙක් මතක් වූ විට ඒ සම්බන්ධව කතා ගොඩනැගී පෙනේ. පෙනෙන කිසිවක් අතීතයේ සිදු වූ දේවල් නොවන අතර සිද්ධිය පෙනුණු පසු දුටුවේ කුමක්ද කියා මතකද නැත. මේ අතර නින්දද යයි. නැවත සිහියට පැමිණ හුස්ම දෙස යොමු වී සිටින විට පෙර පරිදිම නැවත සිදුවේ. මෙම ක්‍රියාවලිය දිගටම සිදුවන විට භාවනාව එපා වී මගේ සිත ගැනම කලකිරි පෙර කුසල් සහ පෙර පුරුද්දක් නැති කෙනෙක් යයි සිතේ. භාවනා කාලයම පර්යංකයෙන් සිටියද මෙහෙම ඉඳලා කුමකටද යයි සිතේ. අනෙක් අයමින් සිත දියුණු කළ නොහැක්කේ ඇයිදයි කියා කලකිරේ. මා මතක ඇති කාලයක සිට නින්දට යාමේදී සමහර දිනවල නින්දත් නොනින්දත් අතර නැතහොත් නින්දෙන් අවදි නොහැකි සිද්ධියක් වේ. මම අවදි වී සිටිනා බව ඊටා හොඳින් වැටහෙන නමුත් මට කයෙන් අවදි වීමට නොහැකිය. එමෙන්ම මා ඊටමත් වේගයෙන් ඉහළට ඇදී යනවා දැනේ. එවිට කනට දැනෙන පීඩණය දරාගත නොහැක. සමහර අවස්ථාවල කවුරුන් හෝ මාගේ අතින් අල්ලා ඉහළගෙන යනු දැනේ. මට එම තැනැත්තාගේ අතද ඇල්ලිය හැකි අතර එවිට බියක් දැනේ. සමහර අවස්ථාවල සුන්දර දේවල් මෙන්ම භයානක දේවල්ද පෙනේ. දිනක් අපායටද ගිය බව දැනුනි. එවිට ආයෙත් ගියා නේද යයි සිතට ආවිට අවදි උනිමි. මෙසේ එක එක දේවල් පෙනේ. මේවා මාගේ සිත තුල පවතින මනෝ විකාරද නැතහොත් අමනුෂ්‍ය දෝෂයක් දෙයයි නැත්නම් මානසික අසමතුලිතයක් දෙයයි සිතාගත නොහැකිය. එසේ නමුත් මෙය සිදුවන්නේ හීනෙන් නොවේම යයි සිතේ. උදාහරණයක් දීලා තියෙනවා මම හෙඩ්ෆෝන් එකෙන් සින්දු අහමින් ඉන්න විට එම සිද්ධිය සිදු වුණොත් එවෙලේ යන සින්දුවද මට ඇසේ. මෙම සිද්ධිය භාවනාවට බාධාවක්ද යයි සිතේ. මා ආනාපාන සතියට වැඩිය ප්‍රිය නොකරන අතර කසින භාවනාවට සිත ඇදී යයි. එහෙත් මා ඒ පිළිබඳව වැඩිදුර කරුණු නොදනිමි. එම භාවනාව කළද සතියකට වරක් විනාඩි 5ක් හෝ 10ක් හිතෙන්ම ඇතිවන ආසාව නිසා කරමි. එහිදී කසිනේ දෙස බලා දෑස් පියාගත් පසු එහි ඡායාව මද වේලාවක් යනතුරු පෙනෙන නිසාත් කසිනයේ නම දිගටම කියවන විට මද වේලාවක් යනතුරු හෝ බාහිර සිතුවිලි වල බලපෑම නැති බැවින් නිନ୍ଦ නොයන බැවින්ද මා ආනාපාන සතියට වඩා එය ප්‍රිය කරමි. සක්මන් භාවනාව ආනාපාන සතියට වඩා හොඳින් කළ හැකි අතර දකුණු කකුල බිම තබන විට වැල්ලේ උණුසුමද වම් කකුලේ එසවීමද වම් කකුල තබන විට උණු දකුණු කකුලේ එසවීමද නිරීක්ෂණය කරමි. සක්මන් මළුවේ තුන් පාරක් යන විට දකුණු කකුලේ ඇටේ වේදනාවක් සමාවන්න දකුණු උකුල් ඇටේ වේදනාවක් දැනෙන අතර එය ගණන් නොගෙන දිගටම සක්මන් කළ හැකිය. එමෙන්ම පර්යංක භාවනාවේදී දැනෙන කම්මැලි නීරස බව සක්මන් භාවනාව කරන විට ඇතිවන්නේ නැත. පෞද්ගලික හේතු ඇති බැවින් පිරිස ඉදිරියේ නැගිට ප්‍රශ්නය ඉදිරිපත් කිරීම කළ නොහැකි අතර ගරු ස්වාමින් වහන්සේගෙන් විසඳුමක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිවියක් ප්‍රාර්ථනා කරන අතර බුද්ධ ශාසනයට මෙවැනි සේවාවක් කරමින් ඔබ වහන්සේගේ උතුම් අරමුණු ඉෂ්ට කර ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමි. වලියට එනවනම් තමයි මම කැමති. ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් බැරි නම් මට හරි සන්තෝෂයි අපායට යන්න පුළුවන් නම් ඔක්කොම නෑයෝ හම්බෙන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ හිටපු ඔක්කොමලා එහෙ තියෙන පාර්ලිමේන්තුව විටි. පොඩ්ඩක් ගිහිල්ලා පුළුවන් නම් අපේ කට්ටිය ඔක්කොම එහෙ ඉන්නේ. ඉතින් ඒ නිසා නිකමට හරි අපාය යන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඉන්ටර්සිටි සර්විස් එක වගේ හදලා දෙන්න. ඔය අපි බලාපොරොත්තු වෙන ඔක්කොම පල්ලෙහා ඉන්නේ. ඉතින් ඒක නිසා ඉඳලා හිටලා ගිහින් පොඩ්ඩක් කතා කරලා ඉන්න එක හොඳයි. නමුත් මේ අහන්න ඕනේ ප්‍රශ්න මෙච්චරයි. කරන්න දෙයක් නැහැ මාව ප්‍රශ්න අහන්න බැරි තත්ත්වයකටපත් කරලා තියෙනවා. මේ ඔක්කොම සෙල්ලම් ගොඩක් හිද්ද වෙනවා නම් ඒ තරම් ප්‍රමාණයක් පිට ගිය හිත නැවත අරමුණට එන සිද්ධිය ඔකේ තියෙනවා. හිත පිට යන හැම වෙලාවකම පිටිගිය හිත නැවත අරමුණට එනවා. ඉතින් එන්නේ නැවත කසින අරමුණකටද ආනාපානී අරමුණටද එහෙම නැත්තම් අනිත් දවසේ ලියනකොට ලියන්න නැවත අරමුණට හිත එනකට පස්සයි සැරයක් වෙනවා කියලා ඒක තැනක ලියලම තියෙනවා. කොහොමද දන්නේ දැන් අරමුණට නැවත ආවයි කියලා? ඒකත් තී නැද්ද කියලා දන්නේ නැහැ. ඒකත් මනෝ විකාරයද දන්නේ නැහැ. එනිසා මේ තැන විතරයි මේ වෙන යෝගාවචරේකට ආත්ම විශ්වාසයක් ඇති කරගන්න පුළුවන් තැන ඒ නිසා යෝගාවචරය දැනගන්න ඕනේ බොහෝ හිත පිට යනවායි කියලා කියන්නේ බොහෝ හිත නැවත අරමුණට එනවායි කියන එක තමයි. ඒකෙදි මේ පිට යන ගැන කතා කරන එක අසත්පුරුෂයි. අසත් ධර්මයි. ප්‍රපංච කිරීම. පිට යන හැම වෙලාවෙම නැවත අරමුණට හරි කතා කරුවොත් ආර්ය වාදයක් වෙනවා ඒක. එහෙම නැත්නම් සීක පුද්ගලයෙක් පාටපත් වෙනවා. ඉතින් ඒක නිසා මේ රචනයේ ලියලා තියෙන්නේ පෘථග්ජන භූමියක ඉඳගෙන පෘථග්ජන භූමියට ආවඩයි බොන් කියන්නේ. මේකේ ඉඳලම බලන්න පිට ගිය හැම වෙලාවකම අපව හිතේනවනේ. ආවට පස්සේ මම දන්නවද නැවත මං අරමුණට ආවයි කියලා. මොකින්ද ප්‍රත්‍යක්ෂණය කරන්නේ? ඇයි මේක හීනයක් නොවෙන්නේ? අන්න ඔය කාරණා විතරක් එහෙම නැත්නම් පිට ගිය හිත නැවත gedara බල ආපහු වෙන ගමන ගැන ලියපු දවසේ ඒක ලෝකේ තියෙන හොඳම රචනය බවටපත් වෙනවා. මේව ඔක්කොම වල්පල්. ඔක්කොම හරුපා මේ ඔක්කොම සම්පප්පලාප කියලා තේරෙයි. පිට ගිය හිත නැවත ආවා. ආපු බව දන්නේ කොහොමද? අරමුණ මොකද්ද? මොකෙන්ද ප්‍රත්‍යක්ෂණය කරන්න කියන වලට තොරතුරු ටිකක් එකතු කරන්න. එදාට ওই කියන හැව ගැලවිලා ගිහිල්ලා සරුවච්චන් වහන්සේ කියන එක තේරෙයි. දැන් මේ කනපින්දම තියෙන්නේ අරමුණේ තිබෙක පිට ගියා, පිට ගියා, පිට ගියා. ඉතින් පිට යන හැම වෙලාවෙම ආපහු එන්න එපා. නැත්තම් කොහොමද භාවනා කරන්නේ? පිට ගියේක නැවත අරමුණට එන විස්තරේ එක දවසක බලන්න. සම්පූර්ණ වෙනස් පුරුෂයෙක් පාටපත් වෙනවා. වෙනස් යෝගාවචරයක් පාටපත් වෙනවා. හැබැයි ඒකෙන්ම හරියන්නේ නැහැ වැඩි. ඒක ලියන්න ඕන. ඒකල තවත් එකක් මම කියනවා. ඒක ප්‍රසිද්ධියේ කතා කරන්න පුළුවන් ශක්තිය එන්න ඕන. ඔය කොන්දපන්න නැතුව යන්න බෑ මේ ගමන. එළියට කඩාගෙන එන්න ඕන මාරේ අපිට දෙනකොට බොරු වලවල් දාලා කකුල් මාට්ටු දාලා දකින්නකොට උඩ පැනලා කස්තිරං ගාලා ගහන්න ඕනේ වැටෙන්නම. ওই පශ්චාත්තාපේ ওই තියෙන හීනම අනේ තන්නේ කර කෙලස්. අපි මේ සෙල්ලම් කරන්නේ බුදු බුදුහාමුදුර හදලා දීපු යුද්ධ පිටියක මොකාටවත් බය වෙන්න එපා. හංගන්න එපා. බුදුරජාණන්සේ දේශනා කරලා තියෙන්නේ තථාගතප්ප වේදිතෝ භික්ඛවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති නපටිච්ඡන්නෝ මානි මේ තථාගත දේශිත ධර්මයේ හෙලි කරන්න කරන්න බබලනවා වසංගන්න නම් එපා වසංගපෝ ගමන් මාරය වසංගපෝ ගමන් කෙලස් ඊ වැඩි ටිට දෙන්න එපා අපි අභීතව ඉදිරියට යන්න ඕනේ බුදුහාමුදුර අපිට දීලා තියෙනවා සතිය. බුදුහාමුදුර අපිට දීලා තියෙනවා සද්ධාව. බුදුහාමුදුර දීලා තියෙනවා සීලය. මේවා ත්‍රිශූලේ වාගේ. දේවායුධ වාගේ. අරගෙන එළියට බහින්න ඕනේ. දැනට හදිස්සි වෙන්න එපා එළියට බැති නැති උනායි කියලා. ඒක මගේ යුතුයකෝනේ මම අරන් දෙන්නම්. නමුත් අනිත් දවසේ ලියන්න මේ පිට ගිය හිත නැවත කොහොමද දන්නේ අරමුණට ආවයි කියලා. අරමුණ ආවයි කියලා මොකද්ද අරමුණ? ආනාපානෙද ඉන්නේ ඉරියව්වද කසිනේද කොහොමද මේක හීනයක් නෙවෙයි කියලා කියන්නේ එහෙම නැත්නම් මොකෙන්ද ප්‍රත්‍යක්ෂණය කරන්නේ ආන්නේ කරුණට ගැළපෙන්න ලියන්න නැවත නැවතත් එතකොට මුළු සභාවට මේක පූර්වාදර්ශයක් වෙයි ඒ වගේම අපිට තේරෙයි මේ චක්‍රායුධය වැනෙව වගේ මේ වනවලාම ගහන්න කුඩු වෙන්නම ගහන්න අපිට ගහන්නේ කෙලස් ගරිල්ලා ක්‍රමයට නම් අපිත් ගහන්න ඕනේ ගරිල්ලා ක්‍රමයටම අපිට කෙලෙස් ගන්න සම්මුති ක්‍රමයෙන් අපි ගන්න සම්මුති ක්‍රමයෙන්. දෙකටම ආයුධ තියෙනවා. ඉතින් ඒක නිසා නිවස බලා නැවත එන ගමන පිළිබඳව පුළුවන් තරම් තොරතුරු එකතු කරන්න භාවනාවට ගියාට පස්සෙත් තන හිත ඕන තරම් පළච්චාවයි. ගිය තැන ඉඳලා නැවත අරමුණු ටිනික් බලන එක තමයි මගේ යුතුයකම. හැකිතාක් තොරතුරු බලලා සාර්ථකන වார்த்தාවට යොදලා නැවසරයක් කර්මස්ථානයේ කමඨහන් වார்த்தාව සපයන්නේ ඒ ඒ වැඩේ කරනකොට තමන්ගේ ප්‍රශ්නට උත්තර ලැබිලා තියෙයි කියලා මම කල්ැතුවම විශ්වාසය පළ කරනවා. පස්වෙනි ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව පෙර දින ඔබ වහන්සේගේ දේශනාවේදී කියවුන පරිදි මම දැන් මෙතන යන ඉරියව්වට හිත දමා භාවනාවේහි යෙදුණෙමි. ක්‍රමයෙන් සිත සමාධිගත කොටගෙන කිසිදු අරමුණකින් තොරව සතියෙන් සිහියෙන් සිටියෙමි. එසේ සිටින විට උරස් කුහරයේ ඇතුළතින් ඒකාකාරී රිද්මයානුකූල වේගයක් දැනි. මෙය මුලින් දැනුනේ කයේ උඩ කොටස ඉදිරියටත් පිටුපසටත් චලනය වනවාක් මෙනි. මම මෙය වඩා නිවැරදිව අවබෝධ කරගනු පිණිස යන්තමින් දැස් හැර බැලුවෙමි. කයෙහි කිසිදු චංචල බවක් නැත. නිශ්චලව පවතී. නැවතත් දැස් වසාගත් විට පෙර තිබූ රිද්මයානුකූල වේගය අත්දැකිය හැකි විය. මෙම తত্ত্বය අතීතයේදී සිතට බයක් හා තැති ගැනීමක් ඇති වූ විට වේගවත් සිදුවීමක් ලෙස අත්දැක ඇත්تمي. එකල මෙය සිත කලබලයටපත් කිරීමට තුඩු දෙයි. සිතට බය තැති ගැනීම ගෙන දෙන්නේ මෙම ආයතනයෙන් බව මට හැඟේ. මෙසේ එක්තැන් කොටගත් ඈත පරිසර සමාවන්න මෙසේ එක්තැන් කොටගත් සිත ඈත පරිසරයේ ඇතිවන සියුම් ශබ්දයන් කෙරෙහි යෙද වූ යෙමි. එම ශබ්දයන් පැහැදිලිව හඳුනාගත හැකිය. එසේම නොයෙකුත් ශබ්දයන් තිබියදී එක් ශබ්දයක්ම පමණක් සිත ඒකාග්‍ර කරගෙන බොහෝ වේලා අසා සිටිය හැකි විය. සක්මන් භාවනාව වමහා දකුණ පාදයන් කෙරෙහි සිහිය තබමින් භාවනා කළෙමි. සක්මනේදී කඳ කොටස බර මල්ලක් ලෙසට දැනුනි. එම දැනීම අමතක කර දමා බරින් පාදයේ නිදහස් වීමට සිත යොදවමින් සක්මන් කළෙමි. ටික වේලාවකින් කයේ වැනෙන සුළු බවක් හා සිත නින්දට වැටෙන බවක් දැනුනි. එවිට හොඳින් දැස් විවර කොට අවට පරිසරය දෙස බැලුවෙමි. සිතට ප්‍රබෝධමත් භාවයක් ඇතිවිය. නැවතත් පෙර පරිදි පාදයේ ස්පර්ශයන් කෙරෙහි අවධානය යොමු කළෙමි. পায় පොළව ස්පර්ශ කරන විට ඇතිවන සිසිල් බව වින්දෙමි. පාදයට බර යෙදවීමේදී ඇතිවන වේදනාව වින්දෙමි. පාදයෙන් බර ඉවත් වීමේදී ඇතිවන සැහැල්ලුව අත්විඳෙමි. මෙසේ සක්මනෙහි යෙදෙමින් විටින් විට පරිසරයේ සිදුවන සිදුවීම් දෙසද සිතගෙන ගියෙමි. තව දුරටත් භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙසක් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. මේක අපි ඇත්තටම මේ සාපේක්ෂතාවය පිළිබඳව උදාහරණයක් අපේ ඉන්ද්‍රයන් සම්පූර්ණ වැඩ කරන්නේ සාපේක්ෂතාවය. නමුත් අපි හිතන්නේ নিরপেক্ষ දැනුමක් අපිට තියෙනවායි කියන අම්මන කමක අපි ඉන්නේ. ඒකට නිදර්ශන දෙකක් ඔය භෞතික විද්‍යාව විනෝදේ පොතේ සඳහන් කරලා තියෙනවා. යකාගේ ඔන්චිලාව කියලා උපකරණයක් හදලා තියෙනවා මේ කානිවල් වල. ඉතින් හරි හතරස් පෙට්ටියක් ඇතුලේ මැද පොල්ලක් දාලා ඒක ඔන්චිලාවක් එල්ලලා තියෙනවා. ඉතින් සද්දාහයක් ඇතුළට දීලා ඇතුළට ගියාට පස්සේ දොර වහලා ඒ මනුස්සයා කරන පෙට්ටිය හොල්ලන එක ඉන්න එක්කනට හිතෙන්නේ තමන් පැද්දෙනවා කියලා. ඉතින් කර හොල්ලලා හොල්ලලා නිකන් උන්චිලා පැද්දෙන විදිහට පෙට්ටිය හෙල්ලෙන්නේ. කාමරේ අන්තිමට කාමරේ සම්පූර්ණයෙන් කරගොන්ට මේ යෝගාවචරයට වමන යන්න පටන් ගන්නවා, කැරකෙන්න පටන් අර ගන්නවා. ඇත්තට මේ මනුස්සයා හෙල්ලෙන්නේම නැහැ. හොල්ලන්නේ කාමරේ. ඉතින් හොල්ලලා කරකොලම තෑරියට පස්සේ එයාට පේනවා උන්චිලා උඩ පැත්තෙන් ගිහලා අනිත් පැත්තෙන් එනවා වගේ. ඉතින් අපි ඔය පවුල් කන මිනිස්සු ඕක තමයි යකාගේ උන්චිලා තමයි ඉන්නේ. පෙට්ටි කට්ටිය ඉන්න කට්ටිය වටේ කට්ටිය පිස්සියක් දැල්ලට පුවාම මේ මිනිහාට පිස්සු. මේ ෂෝක් එකට ඉන්න මිනිහා. මේ පරිසරය කියන්නේ යකාගේ උන්චිලා. දිසානායක මහත්තයා ලියනවා කෝච්චි ස්ටේෂන් එකේ ඉන්නකොට දෙපැත්තේ කෝච්චි දෙකම ඉස්සරහට යනකොට මං පස්සට යනවා කියලා මට තේරෙන්නේ. දෙපකෝයි දෙක එමීට අදිනවා ඉස්සරහට. ඒකට මම පස්සට යනෝගේ මට පේන්නේ. ඒ නිසා අල්ලවගෙද ටෙලිවිෂන් එක උඟක් ලොකු එකක් නම් මං හරි දුප්පත්. අල්ලවගෙද ටෙලිවිෂන් එකට මගේ ටෙලිවිෂන් එක ලොකු නම් මං පෝසත්. ඔන්න අද අපිට කවලා තියෙන මේ වෙළඳ ප්‍රචාර ක්‍රමය. ඒක නිසා අනුන් අන්දන අනුන්ගේ රිමෝට් කන්ට්‍රෝල් එකේ වැඩ කරන මිනිහර තමයි පාරිභෝගිකයයි කියන්නේ කුට්ටුම්බයයි කියලා කියන්නේ. ඒකට දන්නව ලෝකේ නලවන හැටි තුන් හැමදාම කියනවා මේ බඩුවේ නම කියලා ඉල්ලන්න අපේ කම්පැනි විතරයි හොඳ බඩුව හදාන්නේ. ඒ නිසා නම කියලා ඉල්ලන්න නිකන් බඩු ඉල්ලන්න එපා කියලා අපිට අන්දනවා. ඉතින් අපි හිතනවා අපි දක්ෂ පාරිභෝගිකයෝ කියලා. ඒ නිසා අපේ මනස සම්පූර්ණ සාපේක්ෂතාවයක තියෙන. ඒකනේ බුදුහාමුදුර කැලේට යන්න කියන්නේ. ওই කැලේ කිසිම මවාපෑමක් නැහැ. ওই කිසිම ඇඳිල්ලක් නැහැ. කිසිම වෙළඳ ප්‍රචාරයක් නැහැ. අඳින්න මොනවද කියන්නේ රිලෙවේ කවදාකවත් ඇඳුම් ඇඳලා ඉන්නවද දැකලා තියෙනවද? කවදා වඳින්නේ නැහැ. ඉතින් කවදාකවත් ආතතියක් නැහැ. කවදාකවත් අධහනයක් නැහැ. රිලෙවේ කවදාකවත් සල්ලි අත ගන්නවද දැකලා තියෙනවද? උන්න කවදාකවත් උද්දමනයක් නැහැ. ඊළඟ කවදා හරි කතාවද බඳින දාගලා තියෙනවා. අධික කතාවද නඩු නැහැ. සිම්පල්. ත්‍රිලෝණ්ඩ කවදාවත් දික්ක සතරනට නෑ. කවදාකවත් උද්දමනේ නෑ. කවදාකවත් අසහනේ නෑ. අපිට ඊළඟට වැඩි උසස් ඒ මොකද අපිට උසස් අසහන තියෙනවා. දික්ක සාධනඩු තියෙනවා. ආතති තියෙනවා. මෙව අපි ඇඳලා රිලවුන්ගෙන් පල්ලෙහාට අවිලා තියෙන උඩට ගිහිලා තියෙන කියලා පොඩ්ඩක් බලන්න. මම මේ කියන්නේ කොළඹ ඉන්න මිනිස්සුන්ට. බුදුරජාණන් වහන්සේ බැසි මාලිගාවෙන් පල්ලෙහාට. පැහැලා තමයි කැලේට ඵලයන් කිව්වේ. දෙකම තියාගන්න. ඒක නිසා අපේ ඔළුවට හෙල්ලෙනවද කියලා තේරෙන්න ඕන නම් හොල්ලනවා. ඇද්ද කියලා බලනොත් මොනවත් වෙන්නේ නැහැ. ඒක දැකපු දවසේ තේරෙයි ඔළුවට ඕනේ නම් හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදී. මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ට මනෝමය. ඉතින් අපි හිතනවා අල්ලපු ගෙදර මනස හුණියම් කරලා වෙන්නේ නැති මේ මම පැද්දෙන්නේ කියලා. පැද්දෙනව නෙවෙයි. පැද්දෙනවා කියලා හිතනවා. යකාගේ උන්චිලා විඳගෙන ඉන්නකොට පෙට්ටිය හොල්ලනකොට මෙයා හයියෙන් අල්ල ගන්නවා දණු දෙක. ඒකල කරකොල ඇතරියම වමන යනවලු. ඉතින් වගේ එකක් හදලා තියෙනවා කැනඩාවේ යකාගේ පාලම කියලා. නැදී පාලම යන වටේට ගහලා තියෙන මේ වගේ බින්ගයක් ඒකේ වීදුරු දාලා තියෙන. ඒක හිමීට කරකිනවා. කරකිනකොට මොන විදිහින්වත් කෙලින් යන්න බෑ. ඒ සාමාන්‍ය අඩි 8ක විතර ටනල් එකක් මැද පාලම තියෙන වටේ වීදුරු තියෙන එක කරකිනවා. හරියට මේ Taman යන එක විතරක් බලන්න ගියොත් මොකොත් නැතුව යන්න පුළුවන්. වටපිට බැලුවනේ මේ ඇඳක් කල්ලලවත් නැතර කරන්න බෑ. ආන්නේම විකාරකේ ඉන්නේ මේ ඔක්කොම ඉඳුරන්ගේ අපි ඉඳුරන් අපට කරලා දෙන මිරිඟුවක්, එහෙම නැත්නම් මරිචයක්, එහෙම නැත්නම් මායාවක්, එහෙම නැත්නම් හීනයක්, එහෙම නැත්නම් පමාවක් මෙතන තියෙන්නේ. මේක දිහා බලන්න හොඳම ක්‍රමය තමයි අර කිව්වගේ ඇද්ද කරලා බලන්න මොකුත් වෙලා නැහැ. එහෙම නැත්නම් ඒ වෙලාවට කයට හිත දාලා බලන්න. මේ ප්‍රත්‍යක්ෂණය කළ හැක්කකට අපේ මනස අපි කොච්චර කන්න බොන තියලා කවල පොළ හදාන හිටියත් ඒ හතරමං හන්දියක මැජික් පෙනෙන මායාකාරයක් වගේ කියලා බුදුහාමුදුරු කියලා තියෙනවා. ඉතින් අපිට ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ අපි 60ක් 70ක් එකට ඉන්නේ. නැගන එකක් අල්ලලා බලපන්. එකක් අල්ලලා බලපන් අරුණක් විදියට අල්ලගෙන ඉනකොට මෙයාගේ මායෙ පේනවා. ඉතින් අපිට එකක් අල්ලගෙන ඉන්න කරන්න බෑ. ඒක අරමුණක ඒකාග්‍ර වෙන්නේ කරන්න බෑ. කරපු ගමන් පේනවා මේ මනස මොන තරම් දේවල් මවලා පෙන්වනවද කියලා. ඇත්තටම කියනවා නම් ਸਰබලධාරී දිව්‍යන් වහන්සේ මංකාර දෙයයන් වහන්සේ කියන්න පුළුවන් වෙන්නේ මේ මනසට තමයි. බුදුරජාණන් බුරුදච්ච සූත්‍රය සඳහන් කරනවා බුරුදච්ච ජාතකේ මේ ලෝකේ මැව්වනම් එකෙක් ඒකට කියන්න තියෙන්නේ මැවුම්කාරය කියලා නෙමෙයි විනාශකයයි කියලා මොකද මවලා තියෙන්නේ සේරම දුක්. මේ බුදු වෙන්නේ ඉස්සලා ප්‍රකාශ කරන්නේ. මවල තියෙන සේරම දුක්. එහෙව් දුකක්ම ඔබේ ගහට කොහොඳ නිර්මාපකයයි කියන්නේ උට කියන තියෙන්නේ මහා හොරා. එහෙම නැත්නම් විනාශකයයි කිය. මේ ඔක්කොම කරන්නේ තමන්ගේ විඥානේ තමයි. තමන්ගේ විඥානේ තමයි මේ ඔක්කොම දුක් මව මව හදා හදා කතන්දර ගොතන්නේ. නිසා හුදුවට බලාගෙන යන්න. බලන්න යන ගමන් වරින් වර ප්‍රත්‍යක්ෂණය කරලා බලන්න මෙයා මේ පෙන්වන ඔක්කොම ඇත්තද? එහෙම නැත්නම් මේවා ප්‍රබන්ධද කියලා. එහෙම නැත්නම් ෆික්ෂන්. එහෙම නැත්නම් නවකතා. අපි කොච්චර කැමතිද නවකතා කියවන්න. අපි කොච්චර කැමතිද එක එකනාගේ ප්‍රබන්ධ කියවන්නේ. ඒවට බුදුහාමුදුර කියන්නේ ප්‍රපංච කියලා. ප්‍රබන්ධ නෙවෙයි. ප්‍රපංච ඒ නිසා මේක හොඳ ඇති හැටි දැකීමක් මේ විපස්සනාව කියන්නේ. කරගෙන යන්න කරගෙන යනකොට යනකොට තමයි තේරෙයි මේ පේන දේ ඇත්තෙත් නැහැ ඇති දේ පේන්නෙත් නැහැ කියලා. මුළු භෞතික විද්‍යාවම යන්නේ ඇති දේ පේනවා පේන දේ ඇත්තේය කියලා අදහසින්. නමුත් උතෙන් ගියාට පස්සේ නෝ පෙන්නන එකක්වත් නැහැ. නැතිසියක් ඇති කළ පෙන්වන්න පුළුවන් කමක් මනසට තියෙනවා. එහෙව් මනස පදනම් කරගෙන අපි මේ කරන ප්‍රකාශන කොච්චර බොල්ද කොච්චර පදනම් විරහිතද කොච්චර මාන්නක්කාරද කොච්චර ආත්ම දෘෂ්ටියක්ද කොච්චර තණ්හාවෙන්ද ප්‍රකාශ කරන්න ඉස්සෙල්ලා දෙසරයක් බලන්න කියලා බුදුහාසෝ කියන අනුපස්සනා කරන්න කියලා. ඔය කියන දේ කියන්න ඉස්සෙල්ලා ආයසරයක් පරීක්ෂා කරන්න. ආයෙසරයක් පරීක්ෂා කරන්න කවදාකවත් කියාගන්න හම්බෙන්නේ මේ කියලා කට ගන්න ඉස්සෙල්ලා ඒක වෙනස් වෙලා. ඉතින් ඒ නිසා භාවනා කරන එකන ඉතරාට යනකොට යනකොට ගොළු වෙනවා. ප්‍රකාශ කරගන්න බැරි තත්ත්වයටපත් වෙනවා. ඒකයි බුදුරජාණන්සේ බුදු වෙලා බණ නොකියන්න අදිෂ්ඨාන කරා. කාටද කියන්නේ මේ ඔක්කොටම ඕනේ මේ නිත්‍ය දේවල් නේ. සුඛ දේවල් නේ. සුභ දේවල් නේ. ඉතින් කාටරි කිව්වොත් එimhe ওই බලන දේ ඇත්තේ නැහැ ඔතන. ওই නැති දෙයක් ඔළුවට පෙන්නන්න කියලා මේ බුදුහාමරන්ට වයර් මාරුවලයි කියලා හිතනවා. ඔන්න භාවනා කරනකොට පේන හොඳට භාවනා කරනකොට මේ හෙල්ලෙනවා පේනවා. ඇද්ද ගල් බලන මොකුත් වෙලා අපි කියමු හෙල්ලෙනවා ඇත්තම කියලා මොකද්ද ප්‍රශ්නේ? ඔය හෙල්ලෙනවා කමන්නේ. හෙල්ලෙන්නේ නැහැ මොකද්ද ප්‍රශ්නේ? ආනි වගේ මේක Tamanට දරා ගන්න අත්විඳ ගන්න පුළුවන් තත්ත්වයටපත් වුණාට පස්සේ තමයි තේරෙන්නේ මේ සෙල්ලම සංසාරේ කවදාකවත් අපි කරලා නැහැ. අපි විවිධ තෙල්ලම් කරලා තියෙනවා. මේක කරලා නැහැ. ඒ නිසා මේකේ අනකොට අපි නොගිය ගමනක යන්නේ නන්නාඳුන අත්දැකීමක් ලබන්නේ. ඒ වගේම මේ බලලා මේ කියන්න හදනකොට ඒක වෙනස් වෙලා. ඒක බටහිර මිනිස්සු කියන්නේ එක මිනිහෙකුට ගඟට බහලා දෙසරයක් නාන්න බෑ. ඒ ගඟ ගලලා ඉවරයි. පළවෙනි සැරේ බලලා නැවසර බහිනකොට ඒ ගඟට නෙමෙයි බහින්නේ. ඒක ගඟ ගලලා. ආශ්‍යාකරේ කියනවා ඒ මිනිහමත් නෙවෙයි බහින්නේ දෙවෙනි සැරේ වෙනකොට ඒ මිනිහා වෙනස් වෙලා. ගඟත් ගලනවා මිනිහත් ගලනවා. ඒ නිසා මං කැලණිකාගේ දෙසරට නෑවයි කිව්වනම් ඉන් පේනෝනේ පිස්සුව දැන් මම යන යන තැන මුහුදේ නානවා. ඉතින් මං කියනවා මම අතන අතර මුහුදේ නාලා තියෙනවා මෙතන මුහුදේ නාලා තියෙනවා කියලා ප්‍රකාශ කරන හැම එකක්ම බොරුවනේ. මුහුද කියන්නේත් වෙනස් වෙන එකක්. ධම්මජීව කියන්නේත් වෙනස් වෙන එකක්. ඉතින් වෙන වචන කියන්න බෑනේ අපිට මම මොදි මෙච්චර ගාණක් වරන්දා. සිරිපාද කියලා ගාණට හරි ගහනවනේ. මං 10 රැක් ඇවිල්ලා තිනවා 15 රැක් ඇවිල්ලා තිනවා කියලා. නමුත් ඒ සිරිපාද ඒදා ගියා. අනිත් දවසේ යනකොට වෙන සිරිපාදයක් තියෙනවා. ආන් ඒ බවට රැඩිකල් වාදියෝ මේක දිහා බලන් මේ වැඩමුළුවේම කරන්න පුළුවන් වේද කියලා නම් සැකයි. හැබැයි අපිට අමුද්‍රව්‍ය සපයලා දෙන්න පුළුවන් හරියට බලන්න ඕන කෙනෙකුට ඉන්නවනේ. එහෙම නැත්නම් අර gedirin ගෙනාපු විදියටම පරපුරුදු මේ පිළිබිඹුම අරගෙන යන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. නමුත් මෙන්න මේ විදිහට Tamanට දකින දේ, පේන දේ හැම එකක්ම සැක කරලා නැවත නැවත බලනකම් ප්‍රකාශයක් නොකරනද අනුපස්සනා කරන තෙක් නිගමනයකට නොබසින ගතිය තමයි සතිය කියලා කියන්නේ. ඒ නිසා මේ පේන දේ හරි මම මේ වචන පාවිච්චි කරුවේ මේකට නිරීක්ෂණ නිගමනයක් දෙන්න යන්න එපා. දිගටම නිරීක්ෂණේ වැඩි කරන්න, නිරීක්ෂණේ බහුල කරන්න, නිගමනයේ අඩු කරන්න. එතකොට යෝගාවචරකම හුදුවට අරසා වෙනවා. තිරියන් වෙන්න පටන් ගන්නවා හිත. හයවෙනි ප්‍රශ්නේ ගරු ස්වාමින් වහන්ස සක්මන් භාවනාව වම දකුණ ලෙස මෙනෙහි කරමින් සිදු කරමි. එලෙස සක්මනේ යෙදෙන විට යටිපතුල වැලි මත ස්පර්ශවන විට වේදනාවක් වරහන් ඇතුලේ දැනීමක් දැනෙන බවත් ඊට පසු අනෙක් කකුල එසවීම සඳහා වම හෝ දකුණ ලෙස සිතිවිල්ල පැමිණෙන බවත් දැනුනි. වැලි මළුවේ කෙළවරට ගිය පසු වම දකුණ ලෙස පවත්වාගෙන ආ සිතුවිල්ල නැවතෙන බවත් ඉන්පසු මද කාලයකින් හැරෙනවා යන සිතුවිල්ල පැමිණෙන බවත් අවබෝධ විය. ප්‍රශ්නය සක්මන් භාවනාව පටිච්ච සමුප්පාද ලෙස දැකීම සිදු කළ යුතුයද? වරහන් ඇතුලේ මට ස්පර්ශයක් වේදනාවක් සිතුවිල්ලක් අනුව එලෙස සිතුනි. පර්යංක භාවනාව මම පිම්බීම හැකිලිම නිරීක්ෂණය සිදු කරමි. ඊයේ ඔබ වහන්සේගේ දේශනාවට අනුව කය මත සිහිය පිහිටුවන නිසා වෙනදා නොදැනෙන වේදනාවන් දැනුනේ කය මත සිහිය පිහිටුවීම නිසා බව නිරීක්ෂණය කළෙමි. තව දුරටත් පිම්බීම හැකිලිම මතම අවධානය යොමු කර මේ මොහොතේ සිටීමට උත්සාහ කළෙමි. එවිට සිරුරේ තීන මිද්ද ගතිය නැති වී ගොස් ප්‍රබෝධමත් බවක් දැනුනි. තවදුරටත් සිහිය පිහිටුවන විට එය තබාගත හැකි කාලපරාසයේ මදක් වැඩි විය. දානශාලාවට පැමිණෙන විටද සක්මනට අවධානය යොමු කළෙමි. තවද දාණය ලබා ගන්නා අවස්ථාවද කැවිලි ලබා ගන්නා අවස්ථාවද යම් කාලයක් සතිය පිහිටුවිය හැකි විය. මේ ආකාරයෙන් සතිය දිගු කිරීමට බලාපොරොත්තු වෙමි. සුදුසු උපදේශක් බලාපොරොත්තු වෙමි. මේක අර සක්මණ පිළිබඳ කතා කරලා ප්‍රශ්නයක් නගනවා මම මේක පටිච්ච සමුප්පාද ක්‍රමයට බලන්න කියලා. සර්වචන්සේ සතිපට්ඨාන සූත්‍රයේ විතරක් කය දිහා බලන 1000 ආකාර 14ක් පෙන්ලා තියෙනවා. කායගත සතිය 14 ආකාරයට බැලනිට එකකටම යොමු කරවන්න එපා. පේන දේ බලන්න. එකකට යොමු කරපු ගමන් ඕක සතිය කියන්නත් බෑ. ඕක තමයි තණ්හාව කියන්නේ. පේන දේ බැලුවට කිසිම තණ්හාවක් නැහැ. නිසා පටිච්චසම්පාද වශයෙන් බලන්න පුළුවන් දුක්ඛ සත්‍ය වශයෙන් බලන්න පුළුවන් ධාතු වශයෙන් බලන්න පුළුවන් කෙලෙස් වශයෙන් බලන්න පුළුවන් ඉරියව් වශයෙන් බලන්න පුළුවන් ඉරියාපත සංදි වශයෙන් බලන්න පුළුවන් දෙතිස් කුණප වශයෙන් බලන්න පුළුවන් ඕන විදිහකට බලන්න පුළුවන්. අපේ කර්ම ශක්තිය හැටියට උපනිෂේ සම්පත්‍ය හැටියට අපිට පෙන්නයි. පෙන්නන දේ බැලුවට කවදාකවත් දෝෂයක් නැහැ. මම අර විදිහට බලනද මේ විදිහට බලන කියලා කියන්නේ ඔය getarin ගෙන ආපු පරණ අදහස් ක්‍රියාත්මක කරන්න හදනවා. ඒ තාක්කල් භාවනාවේ නැවුම් බව හිටින්නේ නැහැ. විපස්සනාවේ හිටින්නේ නැහැ. තාම තණ්හා මාන දිට්ටි වැඩ කරනවා. ඒ නිසා පෙනුනට කිසි දෝෂයක් නැහැ මොනම දෙයකට. මේ මොනක්ක බලන්න යන්න එපා. බලන්න යන හැම කෙනාගෙන් බලාපොරොත්තු සුන් වෙනවා. නිසා පේන දේ වාර්තා කරන්න ඉතරයි විපස්සනා කරනවා කියන්නේ පටිච්චසමුපාදයන්ව බලන්නද එහෙම නැත්නම් අනිච්ච දුක්ඛං අනුව බලන්නද කියලා කියන්නේ මොකද්දෝ පටලවිල්ලක් අර නැවුම් සරල ගතිය නැති ගතියක් ඒ නිසා සක්මනේ පේන දේ බලන්න ඒ වගේම පරියංකේදීලා තියෙන විස්තරත් මෙම කරගෙන යනකොට අපේ කර්ම ශක්තිය හැටියට චිත්ත ශක්තිය හැටියට ආහාර ශක්තිය හැටියට දවසින් දවස වෙනස් වෙනවා මොන්නම දෙයක්වත් බලන්න යන්නත් එපා මොනම දෙයක්වත් පෙන්වන්න යන්නත් එපා. හැබැයි හුත්තට මතක තියාන පේන දේ හැමදේම බලන්න. පේන හැමදේම වார்த்தාවට දාන්න. ඒකට හරි සරලයි, හරිම අහිංසකයි. හරිම ළමා. හැබැයි හරි ගැඹුරක් තියෙනවා. ඒකට හරියටම නිකන් වැල යන පැත්තට වැල යන පැත්තට මැස්ස ගහගෙන යන්න වගේ මිසක් වැල ගහ මැස්ස ගහලා වැල්ලරින්න යන්න එපා. ඒක භාවනාවට අමාරුයි කරන්න. ඒ නිසා මේ මම විශේෂයෙන් මතක් කරුවේ සක්මන පිළිබඳ අහලා තියුණු ප්‍රශ්නේ. ඔය යන විදිය හරි තෝරන්න බේරන්න නැතුව යන යන පැත්තට වැල යන පැත්තට මැත ගහන යන එක තමයි කමටහන් සුද්ධ කිරීම වශයෙන් මතක් කරන්න තියෙන්නේ මේ වෙලාවේ හැටියට. අවසන් ප්‍රශ්නේ ස්වාමින් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මම මීට පෙර වැඩසටහන් කිහිපයකට සම්බන්ධ වූ අයෙක් වෙමි. මූල කර්මස්ථානයේ ලෙස ආනාපාන සතිය පුරුදු කළ අයෙක් වෙමි. පර්යංක භාවනාව මුල් දිනවල හුස්ම රැල්ල නහයේ අගට දැනෙන හැටි එහි දිගු කෙටි බව ආදී ලෙස බැලූ අතර දැන් මා පුරුදුව ඇත්තේ මම දැන් මෙතන ලෙස වාඩි වී සිටින ඉරියව්වට සිත යොමු කිරීමටයි. මෙසේ වාඩි වී ටික වේලාවක් සිත දෙස බලා සිටින විට එයට එන සිතුවිලි ගැන විමසිලිමත් වෙමි. එසේ ආගන්තුකව එන සිතුවිලි හඳුනාගත් විට ඒවා ක්‍රමිකව නැති වී යයි. ටික වේලාවකින් සිත ඉහළට එසවෙන වාසේ දැනේ. එය මට පාලනය කරගත නොහැකිය. දැඩිසේ නිහඬ නමුත් ලා කහ පැහැයක් සුදු පැහැයක් මිශ්‍රිත තැනිතලාවක් වැනි තැනකට සිත නැග ගනී. එහි මගේ සිත වෙනමත් ශරීරය වෙනමත් ඇති බවක් දැනෙන්නේ වරින් වර සිත ඇවිත් ශරීරයේ දෙසද බලන නිසාය. නමුත් බොහෝ විට එම දෙක වෙනම එම දෙක වෙන වෙනම පවතී. ටික වේලාවකින් මේ දෙකට දියා සමවන්න ටික වේලාවකින් මේ දෙකම දියාරු වී යන අයුරු මට පෙනේ. බියක් නොදැනී දියාරු වී ගිය සිතත් ගතත් ඒ පරිසරය තුල ටික වේලාවක් පවතී. නැවත ක්‍රමයෙන් පහළ බසී. මා ගැන මෙන්ම අවට වටපිටාව ගැනද මට මහා ඇල්මැරුණු ස්වභාවයක් දැනේ. මුල් දිනවල හුස්ම රැල්ලට සිත යොමු කොට මෙවැනි නිහඬ පරිසරයට සිතපත් වූ දිනවල දැනුණාසේ සිතෙහි ප්‍රීතියක් නැත. එවැනි ප්‍රීතියක් දැකීමේ අපේක්ෂාවක්ද දැන් මට නැත. සක්මන් භාවනාව වම දකුණ ලෙස පතුලට සිත යොමු කරමින් සක්මන පටන් ගනිමි. පසුව ඔසවනවා, ගෙන යනවා, තබනවා ලෙස සක්මන් භාවනාව වඩමි. পায় පතුලේ පිහිටුවා পায় පතුලේ පිහිට වූ සිත ක්‍රමයෙන් කකුල් කඳන් වලට යොමු වන අතර ඒවා උණලී දෙකක්සේ හැඟේ. එක් කකුලකින් අනෙකට ශරීරයේ බර මාරු වෙන හැටි වැටහි. ශරීරයේ ඉහළ ඇටසැකිල්ල ඍජුව පවතින හැටිත් පහළ කකුල් ඇට ශරීරයේ බරත් රැගෙන චලනය වන හැටිත් මට පෙනේ. පපුව මැද සිට සිත මේ සියල්ල නිරීක්ෂණය කරන බව මට වැටහෙයි. ඇට සෙලවෙන සියුම් හඬත් වර එක වැලි එකිනෙක තෙරපෙන හඬත් ඇසේ. සිතට සංසුන් බවත් පසුව ඊතා වෙහෙසකර බවකුත් දැනේ. සක්මන් කිරීම નિરાයාසයෙන්ම සිදුවන අතර මනස සංසුන්ව පවතී. ඉදිරි භාවනා කටයුතු වලට සුදුසු ගුරු උපදේශක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. මේකට මත ප්‍රකාශ කිරීම කරන්න පුළුවන්. නමුත් ලේසිම වැඩේ එහෙම නැත්නම් ඍජුම දේ තමයි මේකේ තියෙන්නේ මේ ක්‍රමයේම ටිකක් කල් කරලා මේක සිද්ධි වෙන්න ඕනේ. අත්දැකීම් යනපත්ත යනපත්ත හරි අත්දැකීම් අධිකම තියෙන. ඔය පාරෙම යන්න හැබැයි මෙහෙම දෙයක් ওই වෙලාවට කරන්නයි කියලා ලොකු ස්වාමීන් වහන්සේ අපට සමහරලාට මතක් කරනවා. ওই වගේ භාවනා දිගට කරන්න ඕන වෙලාවේදී නරක දේවල් කාලා බඩ නරක කරගන්න එපා. නිින්ද කඩා ගන්න එපා. අවේලාවේ නාලා ඔළුව ලෙඩ ඇති කරගන්න එපා. මේ පිස්සු පිහට්ටොත් එක කතා කරලා ඔළුව නරක කරගන්න එපා. අර කරගෙන ගිය ක්‍රමීයම කරලා ඒ ඒ අනවශ්‍ය ප්‍රශ්න ඔළුවට දාන්න නැතුව කායික සහ මානසික සෞඛ්‍ය නරතු කරන්න. එහෙම නැත්නම් මේ දිනචරියාව දිගට කරන්න. යම් හේකින් මේ කාගැරි දෙයක් ඔලුවට දාගෙන අවුල් කරගත්තොත් ඒක භාවනාවෙන් නම් හදන්න බෑ. ඒලාට කරන්න තියෙන ඕන දෙයක් කැප කරන්න. පුරුදු වෙලාට කැම ටික ගන්න, පුරුදු වෙලාට නෑම ටික කරන්න, පුරුදු වෙලාට නිින්ද කරලා මේ වැඩේ යන්න අරින්නේ. යනකොට ඔක කාලයෙන්මයි සිද්ධ වෙන්නේ. මේරීම සිද්ධ වෙනවා. ඒකයි අපි මේ ඇත්තටම නිවාසික වැඩමුළු සංවිධානය කරන්න මේකට අනුග්‍රහ කරන්න. ඒ නිසා විචල්්‍ය සාධක හලහප්පන් නැතුව ඕක ඕමම යන්න අරින්න. එතකොට ඕක ලස්සන මණ්ඩි බහැලා අත්දැකීම් ටික තහවුරු වෙන්න පටන් ගන්නවා. තාම තියෙන්නේ අර ගැළතිච්ච ස්වභාවයේ. ඕහොම තැම්පත් වෙන්න අරින්න. තැම්පත් වෙන කියන්නේ නිකන් ඉන්නවා කියන එකට මේ කාලසටහන ওই විදිහටම නිතිපතා දිගට කරන්න කියලා ආරාධනා කරන්න පුළුවන්. ඒ වෙලාව තව තියෙනවා අපිට විනාඩි 5 10ක් ඕනනම් කාට හරි මේ කතා කරන්න තියෙනවා. Yes. Thank you. Uh, Venerable sir, please accept my respects. Uh, as you told me yesterday, I did the advice as I took your advice and I did meditation. And as you said, the fear came in when I did Anapanasati. I concentrated on the nose and exhalation and inhalation as well. I also noticed how cold it was and the length of it. And as you said, when I was going on, I got fear. And with the fear, I understood the fear that you said me to understand. And the fear twice it came, and it went away. And then after it came as a burden, and then after it came as a pain twice. And I understood the cause of each and everything, and then I substituted. And then after that, things came back to normal, and I yet concentrated on the breathing technique. And then I decided to go more ahead with understanding of the smell of the breathing that is it if there is a smell or if there isn't a smell and if there is a smell is it a good one or a bad one and then I understood the quantity of it. Is it heavy or is it light? And it was very successful, and I found the point that where my mind and body came to one, and I had a very good concentration yesterday. Today at 8:5 a.m., I also sat to do meditation, and in this point, I concentrated on where I aimed. At first, I wanted to achieve something, and then uh, when I was doing meditation on that breathing technique itself, I noticed that the breathing intake I took was cold and it was very heavy. For 20 minutes, I did like that, and then I noticed a certain point where I felt I was falling. But this fall was with pressure, it wasn't comfortable, it was quite with pressure, and uh, I sensed that the pressure in my body was reducing as well. But uh, I bared it. I bared it. It was somewhat heavy, and I bared it. And after another five to ten minutes, the second time it again happened, and in the third time also it happened. But that moment I opened my eyes, and then I felt very tired. What was the reason, and what am I supposed to do about it? And while it is bending, while it is sometimes feel heavy, while it is happiness, lightness, still can have the relationship with the breath or breath is completely pushed off? Breath is pushed off. I feel like as if I'm falling, but it was a very forceful fall. It wasn't comfortable. But do you think that breathing is not available at that time? The concentration doesn't stay in the breathing. No, no, I am not time. talking about the concentration. Okay. Are you dead? No breathing happens. So if you need the refuge, if you want a benchmark, if you wish to have a reference point, just see through this lightness and heaviness and bending where the breathing is happening. The day you see the breathing through this lightness and heaviness and bending, you are the winner. That is the second uh, objective of appointing a breath beforehand. You develop the relationship and then body become uh, ungovernable body become non-controllable and you know something happening still you know something the breath is the mindfulness is continuing but body become uncontrollable ungovernable so then the doubts the reason for doubts or entertaining doubts so instead of entertaining doubts you just see your friend the breath it is not a complete, uh, sorry, it is not a direct seeing the breath, but seeing through. Seeing via so-called the burden. Moment you see the breath, again you feel at home. And then you see, to break that, to destroy, destroy your relationship, only this heaviness and the lightness happens. So if you start to talk about and taken, carried away by this heaviness and lightness, very well you have forgotten the breath. You are being punished then. Because you have lost your basic instructions. You have lost the your earlier pointed relative, instead you are entertaining uh, guests. You get the point? Can you explain with your own words what you um, understood? Basically, you are telling me to understand the situation and see through it. see situation. through what? that means when such a impression falls off where i feel that i'm falling off with that falling off instead of uh, going through that you're expecting me to see through it and understand the breath to catch yeah, the or, breath or your body, bodily posture okay breath or bodily they both are verifiable things they are materiality this falling heaviness lightness may be a mind game may be reality whatever may be it is a guest it's a gate crasher. It is not a guest. So you are, if you are going to take carried away by the gate crasher and going to make stories, you are utterly at lost. Instead, you have to understand your early appointed relative. That's the primary object, the breath or the mind, the body. So wherever you feel unfounded, entertaining doubts, bring the attention to the breath or the body. They will never forgive, forgive, forget you. They're always with you. But your cussed mind, your, your a misguided mind You no, at that time breath is not there. If it is so, you must be dead. Understand? So therefore, if you protect the breath, protect will breath, protect, breath will protect you. The moment you forego the breath, you are vulnerable. So you can put it in another way. As far as you protect the mindfulness, mindfulness will protect you. Dhammo have rakkhati dhammachari. The moment you give up mindfulness, ah, what happened, my lightness happened, heaviness happened, body bending and kind of thing, storytelling, fabrication, uh, you are being punished. Because you are not protecting the simplicity, protecting the verifiability, protecting your earlier pointed benchmark, protecting your reference point. So therefore, when and where you are being challenged, when and where you are being eccentric, you must remember, main thing is not to worry, just look back the benchmark, reference point. And you find, reference point never lose me. If my mind only cheating and telling, no, no, I can't see the reference point. But that is not the reality. Just like the fear. Just like the fear. Go prepared. All the kind of magics are happening but lo don't lose the sight of your primary object. And that may be very, very subtle, may be very unperceivable, but even then traces are there. The traces of the breath or traces of your bodily posture. Then you see this is the way back home, just like you have a GPS. Wherever you get lost in the driving, You can consult the GPS and say, take, please take a U-turn and come back to your point of lost and then continue. Understand? Good. Thank you. හොඳයි අපි සතිವಾರේ සමාප්ත කරන්න බලාපොරොත්තු වෙන වෙන කාට හරි මේ කියපු දේවල් මත හෝ අලුතෙන් ප්‍රකාශ කරන්න තියෙන ප්‍රශ්න හෝ තියෙනවා නම් විනාඩි 5-10ක් ගත්තට කමන්නේ ප්‍රශ්න නැත්තම් ඒත් හොඳයි. හොඳයි එම්නම් විශේෂ ඉල්ලීමක් නැති නිසා අපි මෙතනින් වැඩ සමාප්ත මේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලේ සමාප්තිය සටහන් කරනවා. අපි නැවත තුනට රැස් වෙනවා. පැයකට ආසන්න කාලයක් සක්මන් කිරීමෙන් පස්සේ පරියංක භාවනාවකට සම්බන්ධ වෙච්ච ශීල දෙනාටම තෙරුවන් සරණයි.